සසර ජීවිතය සූපපත් කරගන්න වැඩපිළිවෙල සකස් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එවැනි අරමුණකින් තමයි අපි කල්පනා කරේ බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ජීවිතයේ අවසාන භාගය ගෙවුණ හැටි සඳහන් කරලා තියෙන මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව ඒ කරුණු කාරණා කීපයක් දින කීපයක් තිස්සේ සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ මොකද එතකොට අපිට ලොකු සද්දා සම්පන්න හැඟීමක් උපදිනවා බුදුරජාන් වහන්සේ ගැන. ඉතින් අවසාන කාලයේදී දඹදිව තලයේ හැම තැනකම නැවත වාරයක් වැඩම කරමින් වැඩම කරමින් සංක්ෂිප්තයේ ධර්මයේ දේශනා කරපු වගක් තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. රජගහනුවර ගිජ්ජකුඩු පර්වතයේ වාසය කරන වෙලාවේ මගධ අමාත්‍ය වසීකාර බ්‍රාහ්මණයා ඒ ස්ථානයට පැමිණිලා ලිච්ඡවී රජදරුවන් පරිහානියටපත් කරගන්න පුළුවන්කමක් නැති බව සැලකරපුවාම ඒ රාජ්‍ය ජයගන්න බෑ කියලා සැලකරපුවාම සත්‍ය පරිහානිය ධර්මයන් දේශනා කරා බුදුරජාණන් වහන්සේ ඊට පසුව තවත් අපරිහානීය ධර්ම හත බැගින් පහක් දේශනා කරා. වික්ෂුන් වහන්සේලා ආරම්භ කරගෙන. ඊට පස්සේ තව අපරිහානීය ධර්ම හයක් දේශනා කරා. ඔක්කොම මම ඊ පෙරේද මතක් කරා ওই සූත්‍ර ධර්මයේ 48ක් තියෙනවා. මේකෙන් අන්තිම හය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ අපරිහානීය ධර්ම මොනවද? මේ හය මේවා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් පරිහානියක් වෙන්නේ නැහැ අභිවෘද්ධියක්ම වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. උද්දේශ භික්කවේ භික්ඛුනා පාටිකංකා නෝ පරිහානි. වෘද්ධියක්ම මිසක්කා පරිහානියක් නම් සිද්ධ වෙන්නේ නැති බව දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ දැන් මොනවද මේ කාරණා කියලා මෙතන මේ තියෙන කාරණා වලින් පළවෙනි එක තමයි පින්නත් මේ යම්කිසි පුද්ගලයෙක් කාය කර්ම කාය කර්මයන් මේ වර්තමාන කාය කර්මය සියලු දෙනා කෙරෙහි වික්ෂුන් වහන්සේ නමක් නම් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ඒ කාය කර්මය මෛත්‍රී සහගත කාය කර්ම යම් කෙනෙක් පවත්වනවා නම් හැබැයි ඒක කොයි වගේ වෙන්න ඕනද ඇතුළත් පිටත් එක වගේ ඒ කියන්නේ මුහුණට වැඩ කරනකොටත් ඉන්න තැනක් නැති තැනක් පිටින් පේන දේත් ඇතුලෙන් පේන දේත් මෛත්‍රී සහගත වෙන්න ඕන දෙවෙනි කාරණාව තමයි මෛත්‍රී සහගත වචී කර්ම ඇති තැන නැති තැනත් මෛත්‍රී සහගත වචී කර්ම තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි මෛත්‍රී සහගත මනෝ කර්ම ඇති තැනත් නැති තැනත් තියෙන්න ඕනේ. ආචීයේව රහෝච මේ ඇති තැන නැති තැන රහසින්වත් එලි පිටවක්වත් කාය වාග් මනෝ කර්මයන් කෙනෙක් තුළ මෛත්‍රී සහගත නොවන ඒවා නම් තියෙන්නේ අන්න ඒ තනත්තාගේ පිරිහීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. පින්නත් මේ මේ තුන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරමු අනිත් තුනට ඉස්සෙල්ලා අපේ අත්තු හරියට ඉන්නව දැකලා තියෙනවද? කතා කරනකොට නම් සමහර අත්තු හරියට නේද අනේ දුවේ අනේ අක්කේ කියලා හරියට හරීම අයිතිසහගතයි බලන්න ඕනේ වැඩි නේද? හැබැයි ඒ කතා කරන වෙලාවෙම එහෙම කතා කරනකොටම ඇතුළ කොහොමද? එන්නකෝ ඉන්නකෝ නේද? අන්න ඒක නැති කරගන්න ඕන. කාගේ හපත සඳහාද? ඒක නැති කරගන්නේ කාගේ යහපත සඳහාද? තමන්ගේ යහපත සඳහා පින්නන්නේ අපිට යම්කිසි කෙනෙක් දැන් මගේ ඉදිරියට කවුරුහරි ආවා කියන්නකෝ. දැන් ඉතින් මට ඕනකම තියෙනවා මට මම ඉතින් යාට අනේ කියලා කතා කරනවා කතා කරාට කිසිම ඇතුලාන්තයෙන් තියෙන තරහක් නැහැ. හරිද? ඒක ඇවිල්ලා බොහෝ වංචනික ස්වභාවයක් කෙනෙක් තුල තියෙන වංචනික ස්වභාවයක්. එතකොට අපි බලන්න ඕනේ මෙතනදී Tamange දිහා හැරිලා. මගේ ළඟ මෙවැනි ලක්ෂණ තියෙනවාද? මම පිටට එකක් පෙන්නනවා ඇතුලේ වෙන එකක් තියාගෙන. ඒ වගේම තමයි ඒක තවත් එකක් තියෙන්නේ මොකද්ද? ඉන්න තැන හොඳට කතා කරනවා පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා අනිත් පැත්තට නේද මෙහෙමයි මෙහෙම මං ඔය කිව්වට මං ඔය මේකයි කිව්වේ නේද අපි හරියට අපිට කැමති විදිහට ජීවත් වෙන ගතියක් තියෙනවා මේ ලෝකේ අපිට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන විදිහක් තියෙනවා එක එක්කෙනාට එක එක්කෙනාට බොහොම මෛත්‍රියෙන් කතා කරලා මෛත්‍රී ක්‍රියාවන් කරලා හැබැයි පොඩ්ඩ එහෙම වෙනකන් ඉඳලා කට්ටිය නැති තැන මොකද කරන්නේ? යාව පුළුවන් තරම් හෙලා දැකලා යාට පුළුවන් තරම් නින්දා අපහාස කරලා කටයුතු කරනවා. ඉන්න තැන හැබැයි මෛත්‍රියෙන් කටයුතු කරනවා. දැන් මේක මෙහෙම වෙන්නේ නැතුව ඉන්න තැන මෛත්‍රියෙන් කටයුතු කරා නම් අනිත් තැනත් මෛත්‍රියෙන් කටයුතු කරන්න පුළුවන් මානසිකාරයක් අපි ළඟ තියෙනවද කියලා බල බල බල බල හොයාගන්න ඕනේ ඒක. අද විමසා විමස විමසා විමස විමසා තමන් ගැන බලන්න ඕනේ. මේ කාරණාවල් අපි එහෙම දැනගෙන ඒ ඉලක්කයට යන්න සූදානම් වෙන්න ඕනේ. අන්න ඒ වගේ පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස කවදාකවත් පිරෙන්නේ නැහැ. හරිද? ඒ කණ්ඩායම කවදාකවත් පිරෙන්නේ නැහැ. ඒ මෛත්‍රී සාගත ඇතුලාන්ත සිතුවිලි සහ පිටත ඉතින් හැම වෙලෙම යම් කණ්ඩායමක් ද අභිවෘද්ධියක් ඇති වෙන්න නම් මෙන්න මේ වගේ තත්ත්වයක් වෙන්න අපි මරණ මං ඉදත් කිව්වේ මරණාධාර සමිතියක් හරි කමන්නේ. gedara කට්ටිය හරි කමන්නේ. gedara අයගේ පිරිහීමක්මයි ඇති වෙන්නේ අර වගේ gedara අය ගැන නේද සමහර අය ඉන්නවා නේද? තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්න නැති වෙලාවල් අල්ලා කවුරු හරි ආපුවාම නේද එන කෙනත් එක්ක ඇත්ති තරම් කියවලා කියවලා කියවලා කියවලා කියවලා එහෙම කියවන්න කියවන්න කියවන්න කියවන්න මොකද වෙන්නේ? තිබ්බරත් වැඩිය තිබ්බරත් වැඩිය පාරනවා. ඊට පස්සේ හරි කරදරයි. ඉතින් ඒකින්ද ඒ නිවසක හෝ ඕනෑම කෙනෙක්ගේ අභිවෘද්ධියක් ඇති වෙන්න නම් අපි හැම වෙලෙම ඇතුළත් පිටත් එක වගේ කාය කර්ම වාග් කර්ම මනෝ කර්මයන්ගෙන් සමන්නාගත වෙන්න ඕනේ. ඒ සඳහා මෛත්‍රිය වඩන්න ඕනේ. මෛත්‍රිය පතුරවන්න ඕනේ. හැම වෙලෙම තවත් කෙනෙකුට තවත් කෙනෙක්ගේ තවත් කෙනෙක් පිළිබඳ හැම නිමේෂයකම අපිව දැන් ඔය මේ පුණ්‍ය අනුමෝදනා කරනවානේ නේද? බලන්න අපි පිනක් කරලා අනුමෝදන් කරනවා. මම මේ අත්තන්ගෙන් අහනවා දස පුණ්‍යක්‍රියාවලින් එකක් නේද පින් අනුමෝදන් කිරීම? නේද? ඒතර පින කියන්නේ මොකක්ද? හිතේ ඇතිවෙන පිනා යන ස්වરૂපය, හිතේ ඇතිවෙන ප්‍රමෝදය සහිත හිත නිකම් පිපි පිපි පිපි යන ගතිය අර තියෙන්නේ බොහොම සතුටක් එන්නේ. ලොකු පිනක් කරපුවා දැන් මේ දවස්වල කඩන පින්කම් එහෙම තියෙනවා නේද? හ්ම් සංවිධානය වෙලා හරිය අපූර්වට ලස්සනට පින්කමක් නැත්තම් හොඳ වැඩක්, ඉතා හොඳ වැඩක් කරපුවාම අපේ හිත හරියට හැම වෙලේම සතුටෙන් දැන් දැන් පින්කම් සමහර ඇත්තෝ පින්කම් කරන්න ගිහිල්ලා උනුන් පරයා යන කටයුතු කරන්න පටන් ගන්නවනේ. මේ පින්කමේදී අර කියන්නේ ලකුණු දාගන්න හාමුදුරන්ගේ ලකුණු දාගන්න අපි ළඟට ලා ඉන්න ඕනේ. නැත්තම් අහවලාට වැඩිය මම කැපිලා පේන්න ඕනේ. ඒ වගේ කටයුතු කරනවා නම් ඒ වගේ නම් ජීවත් වෙන්න පින්නත් නේ අර ඒ ඒ පිනත් එක්කම යා බොහෝ අකුසල් ඒක රාශි කරගන්නවා. මම කියන්න හදන්නේ ඒක නෙවෙයි. පසුව අපි මේ පින්කම කරලා හුඟා කියලාට පුණ්‍ය අනුමෝදනා කරනව නේද? ආන්ගේ පුණ්‍ය අනුමෝදනාවෙන් පස්සේ පුණ්‍ය අනුමෝදනාව කියන්නේ පුණ්‍ය පිනක් නා. පුණ්‍ය අනුමෝදනාව කරපුවාම මේ පුණ්‍ය අනුමෝදනාව හේතු වෙලා Tamanට සතුටක් ඇති වෙන්න ඕනද නැද්ද? එහෙම ඇති වෙනවද නැද්ද? ඒකට කල්පනා කරලා බලන්න අපේ මේ පුණ්‍යානුමෝදනාව සාර්ථකද කියලා පෙන්වන්නයි මට මේ ඕන කරලා තියෙන්නේ. අපි පිනක් කරපුවාම අපි අනුමෝදන් කරනවානේ ආ මේ පින් අනුමෝදන් වේවා කියලා අහවලාට අනුමෝදන් වේවා මේ ඉන්න කට්ටියට අනුමෝදන් වේවා වගේ ඔහෙ කියනවා. ගාක් වෙලාවට ඒ වෙලාවේ චේතනාව තියෙනවද? පුණ්‍ය අනුමෝදනා කරන හුඟාක් වෙලාවට අපිට මේවා අනුමෝදන් වේවා කියලා චේතනාව තියෙනවද? ආක් වෙලාවට නෑ පින්නත්. පුණ්‍ය අනුමෝදනා වාක්‍ය කියනවා නිකන් කටෙන් කියලා දානවා ඉතින් ඒක නෑ. ඔන්න ඔය මෛත්‍රී සහගත මනෝ කර්මයක් තමයි පුණ්‍යනුමෝදනාව කියන්නේ. හරි. අපි ඒක බෙදා හදා ගන්නවා. මට මම ඒක රාශී කරගත්ත යම් පිනක් තියෙනවා නම් ඒක අන් අයට අනුමෝදන් වේවා. ඒ අත්තන්ට මගේ මේ පිනුත් එකතු වෙලා ඒකට යහපත් තත්යකටපත් වේ. අත්තන්ගේ සිත්වල වෛරී ස්වභාවයක් නැති වේවා, තරහ ස්වභාවයක් නැති වේවා, දුක් පීඩා නැති වේවා, ඒහි සුවපත් වේවා කියලා අතුලාන්ත හැඟීමකින් යම්කිසි කෙනෙකුට වචනයක් නැතුව, ගාතාවක් නැතුව උනත් කෙනෙක් අනේ මගේ පිනුත් අරගෙන නේද? මගේ පිනුත් අරගෙන මේ ඇත්තෝ සුවපත්භාවයටපත් වේවා, මේ ඇත්තෝ මේ මේ මේ මේ දුක් කරදර දුර වේවා කියලා හොඳට වෙලාවක හැන්දෑවක හරි පිනක් කරගත්ත වෙලාවක නැත්තම් කරපු පිනක් මතක් කරගෙන අන්න ඒ වගේ ඇස් දෙක පියාගෙන භාවනා අරමුණක ඉන්නවා වාගේ ඉඳලා භාවනා ඉරියව්වකින් ඉඳගෙන නිස්සල තැනකට වෙලා තමන් බොහෝ කරපු හොඳ පිනක් මතක් කරගෙන මේ සියලු පින් මේ මේ අයට අනුමෝදන් වේවා මේ අයගේ දුක් නැති වෙන්න හේතු වේවා මේ අත්ංගේ කායික පීඩා නැති වෙන්න හේතු වේවා මේ අත්ංගේ මානසික පීඩා නැති වෙන්න හේතු වේවා කියලා හොඳට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන් බලන්න. එතකොට තමන්ගේ හිත ආයතරයක් කිනෙන් පිරීලා යන ආයතරයක් සතුටට වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ වගේ මේ දකින දකින තැන දකින දකින කෙනත් එක්ක අපි පුරුදුණු. ඒ පුණ්‍ය අනුමෝදනා කිරීම මම මේ වෙලාවේ මතක් වෙච්ච හින්දා ඒකත් මෛත්‍රියට අදාළ කරලා කිව්වේ. නමුත් මම අහනවා මේ අත්ංගෙන් මේක පින්වත්නි අපිට මේ කියන කාරණා තුන හිතට අරගෙන හැම වෙලේම මෛත්‍රී කාය කර්මයෙන් මෛත්‍රී වාක් කර්මයෙන් මෛත්‍රී මනෝ කර්මයෙන් ඉන්න ඕනේ කියලා තීරණයක් ගමුද? ඇයි අභිවෘද්ධියක් ඇති කරගන්න ඕනේ නම් මම තීරණයක් ගන්නවා මම අද පටන් එහෙමයි. මේක ලේසිද? නේද ලේසිද? දැන් කියන්නේ මොකක්ද නේද? ආම්දරුව කියන විදිහට නම් ඉන්න අපි හරි කැමති. ඒත් අපේ ගෙදර අයත් එක්ක මොන ඒ ගෙදර අයත් එක්ක මොන මෛත්‍රියද? ඈ නුරුස්සන වැඩ කරනවා, ඕන නැති කතා කියනවා, ඉතින් මට පොඩ්ඩක් තරහ යනවා. කියලා කියනවා. නුරුස්සන වැඩ කරන හින්දා හරි ඕන් නැති කතා කියන හින්දා හරි මට තරහ යනවා නම් ඒක කාගේ වැරද්දද? අර නුරුස්සන වැඩ කරපු කට්ටියගේ වැරද්ද? නේද? ඒ කට්ටිය නෙගරුවා නම් තරහ යන්නේ නැහැ නේද? කවුරු හරි කෙනෙක් මට තරහ යන වැඩක් කරා. කාගේද වැරද්ද? කරපු එක්කෙනාගේද වැරද්ද? තමන්ගේ වැරද්ද. ඇයි? තරහ යන්නේ නැති විදිහට අපි අපේ හිත සකස් කරගත්තේ නැහැ. දැන් ඔන්න අපිට අර මේ කාරණා තුන හිතට ගත්තොත් ලොකු වැඩක් කරන්න පුළුවන්. අභිවෘද්ධියක්මයි කියලා කිව්වේ ඒකයි. ඉන්නත් මේවා අපි හරියට තේරුම් ගන්න ඕනේ. මම අර පුණ්‍ය අනුමෝදනාව කිව්වේ ඊළඟ කාරණාවටත් හේතු වෙන්නත් එක්ක. හ්ම් මොකක් හරි ලෙඩක් හැදෙනවා ඒ ලෙඩේ හිඳ උණ තියෙනවා. වෛද්‍යවරු යම් ලෙඩක් හැදලා ඉන්න ලෙඩෙක්ගේ ලෙඩේ හොඳ වුණාද කියලා බලාගන්න එක එක මිම්මවල් පාවිච්චි කරනවා. නේද? එකක් තමයි රුධිර පීඩනය. මේ එකක් තමයි උණ. මොනවා හරි එක ලක්ෂණයක් අරගෙන මොකද කරන්නේ? ඒක අඩු අඩු වැඩි කිකිය බල බල බල බල ලෙඩේ අඩු වුණාද කියලා එහෙම හොයාගත්තා. ඒ කියන්නේ මොකද ලෙඩේ තියෙනවා නම් උණ තියෙනවා. සමහර ලෙඩේ තියෙනවා නම් උණ තියෙනවා. සමහර ලෙඩේ තියෙනවා නම් ප්‍රෙෂර් එක තියෙනවා. සමහර විට ලෙඩේ තියෙනවා නම් දැන් ওই ඩෙන්ගු වගේ සමහර ලෙඩවලට නේද ශරීරයේ වෙනත් දේවල් ලේවල තියෙන එක එක දේවල් බල බල බල බල අඩු වුණාද නැද්ද කියලා බලා ගන්නවා. ඒ වගේ ලෙඩේ අඩු වුණාද කියලා බලන්න මිම්මක් තියෙනවා. නේද? ඒ වගේ තමයි අපි කොච්චර ධර්ම අවබෝධය කරලා තියෙනවද ධර්මයෙන් පෝෂණය වෙනවා තියෙනවද කියලා Tamanටම බලා ගන්න පුළුවන් මිම්මක් තියෙනවා. මොකද්ද මිම්ම? මං කොච්චර ඇතුළ පිට මෛත්‍රියෙන් ඉන්නවාද මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාග් කර්ම, මෛත්‍රී මනෝ කර්ම කියන ඒවා මගේ මේ సంతානය කොයිතරම්නම් ඒවෙන් පෝෂණය වෙලා තියෙනවද කියලා අපිම අපිව විනිශ්චය කරනවා. හරි? ඒ කියන්නේ මම අන් අය ඉන්න තැනත් නැති තැනත් කොහොමද හැසිරෙන්නේ කියලා මම්ම මාව විනිශ්චය කරනවා. මගේ මනස. එතකොට මගේ මානසිකාරය මට හොඳට තේරෙනවා මෙයා මේ කවුරු හරි ළඟින් ගියත් මෙයා මේක තරහක් තරහ උස්සගන්නේ කියලා. හරි? කාගේ හරි නපුරු වචනයක් ඇහුණත් එහෙමයි. ඒ වුණේ තනියම තහයනවා. එහෙනම් මේක ඔය කියන ඉලක්කයට ගිහිලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ඒ වගේ தත්වයක් නැති වෙන්න හදන්න ඕන. හදන්න ඕන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද නැද්ද? කොහොමද? නේද මෛත්‍රිය වඩන්න ඕනේ. අනාත්මාදී සංඥාවල් ඇති කරගන්න ඕනේ. ඒවා වර්ධනය කරගත්තොත් දැන් තරහ යන මට තරහ යන ස්වභාවය නැති වෙනවා. ඉතින් මං හැම වෙලේම පිරික්සනවා. පිරික්ස පිරික්ස බල බල බල බල උණ බල බල උණ බල බල බෙහෙත් දෙනවා වාගේ. වෛද්‍යවරයා උණ බල බල බෙහෙත් දෙනවා. ආද තව ටිකක් දෙන්න. ආ උණ වැඩි නම් මේකෙන් ටිකක් වැඩිපුර දෙන්න. නේද? උණ අඩු නම් මේකෙන් දැන් ටිකක් අඩු කරන්න. කියලා උණ අඩු වෙනකම් බෙහෙත් දෙනවා වාගේ. මගේ හිතේ තරහ කියනක මිම්මක් කරලා තියාගෙන මම ඒකට ප්‍රතිවිරුද්ධ කුසල් වර්ධනය කරනවා. ඔන්න මට අද මෙච්චර තරහ ගියා ආය ඇති නොවන විදිහට සකස් කරනවා. ඒ වුණාට ඒ ඒ සකස් කරාට මොකද ඒක ආයතරයක් අභිභව ආය තරහ යනවා. එතකොට කල්පනා කරනවා මට ආය මේක මම පෙරදුනා. නේද? ගාකලට අපි මේ කෙලෙස් එක්ක ජීවත් වෙනකොට පරදිනවා හරියට. ඒ පෙරදෙන හැම වාරකම මොකද කරන්න ඕන? නැවත වීරය අරගෙන නැවත වීරය අරගෙන නැවත වීරය අරගෙන කොහොම හරි ආය ඒ தත්තටමපත් වෙන්න ඕනේ. ආයේ තත්ත්වෙටම පත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට වැරදෙන වැරදෙන හැම වාරයකටම වාරයකම කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. හරිද? ජීවිතේ හැම වෙලේ ගැන තීරණي අරගෙන තියෙන මොකද්ද? මම සාන්තවම කතා කරමින් ඉන්නවා. මම මම මගේ ගෙදර අයට ඉන්නකෝ. නේද? මම හැමෝටම අනේ අක්කේ, අනේ අයියේ, අනේ තාත්තේ, අනේ අම්මේ කියලා හරිද? හරිම සාන්තව කතා කරමින් ජීවත් වෙන්න පුරුදු කරනවා. ඕනම තත්ත්වයක් යටතේ කියලා තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණය ගත්තාම ඒකෙන් අපගමණය වෙනවා අපි. ඒ කියන්නේ ඒක ඒක කැඩෙනවා අපි අතින්. කැඩනකොට මොකද කරන්න ඕනේ? ආය අදිස්ථානයක් අරගෙන ඒ தත්ත්වයට යන්න උත්සාහ කරනවා. ඒතර ආය කැඩෙනවා. ආය උත්සාහ කරනවා. මේ විදිහට එක දිගට උත්සාහ කරොත් අන්තිමට ඒ ඉලක්කයට යන්න පුළුවන් වේද බැරිද? පුළුවන්. හරිද? ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෛත්‍රී කාය කර්මයෙන් නම් මෛත්‍රී වාක් කර්මයෙන් නම් මෛත්‍රී මනෝ කර්මයෙන් නම් ඉන්නේ හැම වෙලේම අභිවෘද්ධියක්මද නැද්ද? නේද? අභිවෘද්ධියක්මද නැද්ද? අභිවෘද්ධියක්ම එහෙනම් තමන්ගේ අභිවෘද්ධිය ඇති කරගන්න කුසලයේ සංවර්ධනය කරගන්න ඔන්න ඔය විදිහට තමන්ගේ පැත්තෙන් ඒ ඒ තමන්ව පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා බල බල බල බල බල බල මේ අවශ්‍ය කරන ඉලක්කයට ළඟා වෙන්න ඕනේ. තමන්ව පිරික්ස පිරික්සා බල බල බල බල වරදින හැම තැනදීම නැවත සකස් කරනවා. නැවත වැරදෙන්නේ නැති විදිහට හදා ගන්නවා. ආය වර්ධිනවා. ආය හදා ගන්නවා. ආය වර්ධිනවා. ආය හදා ගන්නවා. මෙහෙම හදහද හදහද ඉදිරියට යන්න ඕනේ. හැම වෙලේම තරහ කියන එකෙන් පීඩා වෙන දෙමින් ඉන්න එකේ කිසිම තේරුමක් ඇත්තේම නැහැ. ඉතින් විශේෂයෙන්ම ඉන්න තැන නැති තැන කියන එක නම් හරියම වටිනවා. හරිද කෙනෙක් ඉන්න තැන එක විදිහකටයි නැති තැන තව විදිහකටයි කටයුතු කරනවා කියන්නේ මොකද හදිස්සිය තරහ යන එකක් නෙවෙයිනේ ඒක. නේද? හදිස්සියේම තරහ ගිලා ඉන්න තැන මොකක් හරි කියලා. නැති තැන කියනවා කියන්නේ අර ඉන්න වෙලාවට ඉඳලා ඒක හොඳ කපටිකම නේද? කපටිකම ඒකින්ද එතන වැරදි දෙක තුනක් තියෙනවා. ඒකද ඇතිතන නැතිතන හැම නිමේෂයකම මෛත්‍රී කාය කර්මයෙන් වාක් කර්මයෙන් මනෝ කර්මයෙන් යුක්තව ඉන්නවා කියලා අරගෙන ඒක තමන් අතින් අපගමණය වෙන කැඩෙන හැම වාරයකම නැවත නැවත නැවත නැවත ඒක සකස් කරගන්න කටයුතු සම්පාදනය කරගන්න. ඉතින් එහෙම තමයි අපි හික්මෙන්න ඕනේ. එහෙම තමයි අපේ කටයුතු කරගන්න ඕනේ. එතකොට අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය හැකියි. අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි පින්වත්නි ඒ විදිහට අපේ ඇතුළ ඇතුළ පිරිසිදු කරගන්න හැම වෙලේම උත්සාහ ගන්න අතරවාරේ ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කර අපිට වැඩි ප්‍රකට නැති කාරණාවක් ඒ පිරිසක් එකට ඉන්නවා නම් Tamanගේ ජීවිතේ සාධාරණ භෝගී වෙන්න ඕනේ කියලා. හරිද? මොකද මේ සාධාරණ භෝගී වෙනවා කියන්නේ? එහෙම අය පිරෙන්නේ නැහැ කියනවා. එහෙම කණ්ඩායම් පිරෙන්නේ නැහැ කියනවා. හරිද? මේ පණිවිඩ සූත්‍රයේ සඳහන් වෙන කාරණාව. සාධාරණ භෝගී කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේ තමන්ගේ පාත්‍රයට ලැබෙන කොටස පවා තමා පිඬුසිඟා ගියාම පාත්‍රයට මොන හරි විශේෂ දෙයක් ලැබුණා. මොකද කරන්න ඕන? දානශාලාවට ඇවිල්ලා අනේ මං විතරක් මේක කාලා හරියන්නේ නෑ. මේක මේක බොහොම ප්‍රණීත භෝජනයක්. මොකද කරන්න ඕන? හැමෝත් එක්කම බෙදා හදාගන්න. තමන්ට ලැබෙන දේවල් තමන්ට විතරක් ප්‍රයෝජනෙට අරගෙන කාක්ක මස් කෑලි හංගනවා වගේ හංගන්නේ නැතුව හරි හැම වෙලේම අදහස් වෙන්න ඕනේ කෙනෙකුට බෙදා හදා ගන්න ඕන කියලා. ඒකයි මම අර පුණ්‍ය අනුමෝදනා කතාවක් කලින් කිව්වේ. පුණ්‍ය අනුමෝදනාව කියන්නේ එහෙම එකක් නේද? අන් අයට තමන් එක ඒක රාශී කරගත්ත පින් අන් අයටත් අනුමෝදන් වේවා අන් අයටත් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. මේ වගේ හැම වෙලේම මට විතරක් නෙවෙයි මට විතරක් නෙවෙයි මට විතරක් නෙවෙයි මං වගේම අනිත් අයටත් මේ දේවල් දැකීමෙන් මේ දේවල් ඇසීමෙන් මේ දේවල් ලැබීමෙන් බොහෝ සන්තෝෂයක් ඇති වෙනවා. ඒකෙන් අන්නේ සන්තෝෂය ඇති වෙන විදිහට මං මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියලා තම ඒ අර හැම හැම වෙලාවකම සාධාරණ භෝගී වෙන්න ඕනේ. ඒක ආහාරයට විතරද? නැහැ. නේද? අපිට ලැබෙන හැම දෙයකදීම හැම තැනකදීම කාර්යාලයේදී වේවා රාජකාරී රාජකාරීවලදී ඊළඟට Tamanට ලැබෙන හැම වරප්‍රසාදයකදීම ඒක සාධාරණව හැමෝටම ඒ සුදුසු අයට නේද හැම එකක්ම බෙදලා හැදලා යන විදිහට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒකට කියනවා සාධාරණ භෝගී ස්වභාවය කියලා. ඉතින් එතෙන්ටපත් වෙච්ච අය හැමෝත් එක්කම එහෙම සහයෝගයෙන් ඉන්න පිරිසක් ඉන්නවා නම් මොනවා හරි ලැබුණාම බෙදා හදා ගන්න. ආන් ඒ පිරිස කවදාකවත් පිරිහෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. Taman තුල ඒ ලක්ෂණය තියෙනවා නම් Taman පිරිහෙන්නේ නැහැ. යම් කණ්ඩායමක් තුල ඒ ලක්ෂණය තියාගෙන ඒ කණ්ඩායම එක දිගට කටයුතු කරනවා නම් ලැබෙන දේ ගොඩ ගහගන්නේ නැතුව අන්න ඒ කට්ටිය පිරිහෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද මේ පිළිබඳව අපේ අවධානය යොමු කරලා මේක අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඊළඟට ඒ වගේම තමයි ඒ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනකොට සහ තමන්ගේ තමන්ගේ අභිවෘද්ධියක් ඇති වෙන්න නම් හැම වෙලේම රකින්න සීලයක් තියෙනවා නම් ඒ රකින්න සීලය සමාන සීලයක් ආරක්ෂා. ඒ කියන්නේ හැමෝම දැන් අහවලා මේ සීලය රකින්නවා මමත් මේ ඒ කණ්ඩායමම යම්කිසි අපි හිතමුකෝ ඒ කණ්ඩායම 500 දකින්න කණ්ඩායමක් වුණා. ඒ කණ්ඩායමම ආජීවට්ටමක සීලය රකින්න කණ්ඩායමක් කරනවා. නැත්නම් තමන් ගත්තොත් එහෙම. ඒ තමන් අන් අයත් එක්ක සමාන්තර සමාන සීලයක් ආරක්ෂා කරනවා නම් අන්න ඒ ඇත්තෝ කවදාකවත් පිරෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් අපේ නිවසක් ගත්තොත් ඒ නිවසක ඉන්න පිරිස හැම වෙලෙම සීලය සමාදන් වෙලා පංච සීලය ආරක්ෂා කරන පිරිසක් නම් අඩුම ධර්මයි. ඒ නිවසේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙයි යයි කියන්නේ බලන්න. නේද? ප්‍රමාදයන් සිද්ධ වෙනවද? සීලය කඩන හැම තැනකම මොකද වෙන්නේ? නේද? සීලය කඩන හැම තැනකම ඒ කට්ටිය කුසලයේ ප්‍රමාදයි. කුසලයේ ප්‍රමාදයි කියන එකේ තේරුම ඒ කට්ටිය පිරිහෙනවාමයි. නේද? කාමයේ වර්ධව හැසිරෙන මිනිස්සු ඉන්න පවුලක් අරන් බලන්න පිරිහෙනවද නැද්ද? බොරු කියන පවුලක් අරන් බලන්න පිරිහෙනවද නැද්ද? සත්ත්ව ඝාතන කරන පවුලක් අරන් බලන්න පිරිහෙනවද නැද්ද? එහෙනම් මේ සීලය පංචශීලය හරියට යමෙක් ආරක්ෂා කරනවාද ඒ කට්ටියගේ අභිවෘද්ධියක්ම අභිවෘද්ධියක්ම සිද්ධ විය යුතුයි එහෙම නැතුව මේ පරිහානියක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලා දේශනාව සඳහන් වෙනවා ඊළඟ කාරණාව තමයි හැම කෙනෙක්ම සමාන දිට්ඨියෙන් යුක්තව වාසය කරන්න ඕන එකම දෘෂ්ටිය එකම අදහස එකම දැක්ම අන්නේ එකම දැක්මෙන් යුතුව ඉතින් ධර්මයට අනුව නම් මොන දෘෂ්ටියද? සම්මා සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨිකව වාසය කිරීම කරනවා නම් යම්කිසි පිරිසක් ඒ පිරිස කොයි වෙලාවකවත් පිරිහීමකටපත් වෙන්නේ නැති බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි කල්පනා කරලා ඉතින් නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ. වැරදි ඇයි ඇයි පිරිසකට එකට ජීවත් වෙන්න බෑ දෘෂ්ටිය වෙනස් නැහැ ඇයි? ඒ ඒ කෙනාගේ දෘෂ්ටීන් වලට අනුව තමයි ඒ ඒ කෙනාගේ රුචිකත්වය කැමැත්ත තියෙන්නේ. නේද? එතකොට අපි එකතු වෙලා ඉන්නේ විවිධ දෘෂ්ටි තියන අය නම් එකමුතු වෙලා ඉන්න පුළුවන්ද? එක්කෙනෙක් කොළ පාට කැමති නම් අනිත් එක්කෙනා කහ පාට කැමති. නේද? එයාගේ දෘෂ්ටියට අනුව එයා කියන්නේ එක්කෙනෙක් මේ මේ මොකක් හරි පාටක් දිහා බලලා ඒක කහ පාට කියලා අනිත් එක්කෙනා කියන කොළ පාට කියලා. හේතුව ඒ කෙනා අදහස් ප්‍රකාශ කරන්නේ ඒ කෙනාගේ දෘෂ්ටින් වලට අනුව. එතකොට සම දිට්ඨියෙන් යුක්ත යුක්ත නම් යම්කිසි පිරිසක් ඒ ඒ පිරිස තුල තියෙන පිරිස තුල සම යම්කිසි ඒ ඒ දෘෂ්ටීන් වල සමානාත්මතාවයක් තියෙනවා නම් ඒත් බොහෝම සමගිව බොහෝම එකමුතුව වාසය කරනවා. එතකොට ඔන්න ඒ කාරණා 6 තිබ්බොත් අපි අභිවෘද්ධියකට පත් වෙන මොනවද කාරණා 6? නිවැරදි නැත්නම් මෛත්‍රී සහගත කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම මෛත්‍රී සහගත කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම ඊළඟට ඊළඟට හැමෝම සමභෝගීතාවය කියලා කිව්වා අපි සාධාරණ භෝගී ස්වභාවය ඊළඟට සම සීල සම දිට්ඨි සම සීල සම දිට්ඨි ඔන්න ඒ කාරණා හය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනවා නම් අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි. බුද්ධයාච භික්කරේ භික්ඛුනා පාටිකංකෝ නොපරිහානි. එතකොට මේක වෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි පරිහානියක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අර අර ක්‍රම අර ටිකවත් බලන්න පොඩ්ඩක් නේද? මොකක්ද මම අද පටන් මම අද පටන් හැමෝත් එක්කම මෛත්‍රියෙන් ඉන්නවා මෛත්‍රියෙන් ඉන්නවා මෛත්‍රියෙන් ඉන්නවා කියලා හරි හැම වෙලේම මෛත්‍රියෙන්ම කතා කරලා මෛත්‍රියම කියගෙන සමහර නේද සමහර අම්මලා හැම හරියට මෛත්‍රිය තියෙනවා නේද ඈ අයෝවා කියන්න යන්න ඕනේ එහෙමයි ඔකට දාලා තියෙනවා පොඩි මේ පොඩි මේ මොකද්ද නිදහතර කාරණාව. මම වෛර නෑනේ මගේ. මම සෝඩා බෝතලේ වගේ. ඔන්න ඕක කියන. මට එකපාරටම තරහ යනවා එතනින් ඉවරයි ආයෙවා හිතේ තියාගෙන ඉන්නේ නෑ කියලා. අයපමණකින් ඇති. ඒක හරියනවද? සෝඩා බෝතලේ කඩ කැඩෙන වෙලාවේ තාත්තව ඝාතනය කරොත් එහෙම මොකද කරන්නේ? දවසක. ඒක කවදාකවත් නිදහතර කාරණාවකට ගන්න එපා. යම් ප්‍රමාණයකට තමන්ගේ හොඳ ගති ගුණයක් තමයි වෛර නැති එක. නමුත් තරහ කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. හොඳ එක දෙයක් තිබ්බා කියලා අනිත් අනිත් නරක දේවල් තියාගෙන හිටියොත් එහෙම ඒවා කොයි වෙලාවකවත් ඒ නරක දේ කොයි වෙලාව හරි වැවෙන්න පුළුවන්. ඒකින්ද මාත්‍රීය අධිගමනයකින් මේ අන්තම් මොනවා හරි පුළුවන් වුණා කියලා අනිත් හැමදේම අයින් කරන්න හොඳ නැහැ. ඒකෙන්ද මෛත්‍රී කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම සහිතව තමන්ගේ ජීවිතය ගෙවන්න අදිස්ථානයක් ඇති කරගන්න හැම වෙලේම ඒක මහා පුදුම සන්තෝෂයක්. හැම වෙලෙම මෛත්‍රියෙන් ඉන්න කෙනා පුදුම සන්තෝෂකින් ඉන්නේ. ඇයි කියන්නේ? මේ බලන්න. අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ දරුවන් දැකීම සතුටක්ද නැද්ද? නේද? ඇයි ඒ? දරුවෝ කෙරෙහි ලොකු මිත්‍රත්වයක් කෙනින්ද? මුළු ලෝකෙම ඉන්න මිනිස්සු දරුවෝ වගේ නේ. මෛත්‍රිය කියන්නේ එහෙම එකක් නේ. එතකොට මේ ඇවිදගෙන යනකොට කාව හරි දැක්කහම දරුවෙක් දැක්කා වගේ සතුටක් තියෙනවා. තමන්ගේ අම්මා දැක්කා වගේ සතුටක් තියෙනවා. තමන්ගේ සහෝදරයෙක් දැක්කා වගේ සතුටක් තියෙනවා. එහෙනම් අන්න ඒක අපි කල්පනා කරගන්න ඕනේ මේ මෛත්‍රී කියන සංකල්පය වර්ධනය කර ගැනීමෙන් මට සන්තෝෂෙන්ම ජීවත් වෙන්න පුළුවන්. මොන වැරද්ද කවුරු කරත් මම සන්තෝෂෙන් මට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඒකද ඒ කාරණා තුන කොහොම හරි වර්ධනය කරගන්න ඕනේ. ඒ වගේ පින්වත්නි දැන් මේ කාරණා 48ම ඉවර කර දේශනා කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේදී විතරක් නෙවෙයි. හැම තැනකම ඔය ඉන්දියාව පුරාවට වැඩම කරපු හැම තැනකම දැහැමි කතා කිව්වා. ධර්මයේ සඳහන් වෙන දැහැමි කතා කියලා. ඒ දැහැමි කතා තුළ අන්තර්ගත වෙලා තිබ්බේ සීල සමාධි ප්‍රඥා පිළිබඳ. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා මේවා මේ තුන ගැන තමයි අවසාන මාස තුනේම හැම තැනම වැඩම කරමින් දේශනා කරේ ඔන්න සීල සමාධි මේකයි සීලය, මේකයි සමාධිය, මේකයි ප්‍රඥාව කියලා තමයි ඉති සීලං, ඉති සමාධි, ඉති ප්‍රඥා කියලා මිනිසුන්ට නැවත නැවත නැවත නැවත හඳුන්වා දුන්නා. සීල පරිභාවිතා සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසා මේ සීලය භාවිතා කරගෙන යම් සමාධියක් ලබන්නේද ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා දිගටම දේශනා කරගෙන ගියා සමාධි පරිභා සමාධි පරිභාවිතා ප්‍රඥා මහත්ඵලා හෝති මහානිසංසා මේ සමාධිය හේතුවෙන් සමාධිය භාවිතා කරලා යම් කෙනෙක් ප්‍රඥාව උපදවා ගන්නවා නම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා කියලා ප්‍රඥා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුක්තති සේයති ලංකාමාසවා බවාසවා දිට්ඨියාසවා මේ ප්‍රඥාව පරිභා එයා යම්කිසි ප්‍රඥාවක් යමෙක් දිනු කරගන්නවා නම් ඒ දිනු කරගත්ත ඒ සිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියලා. ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියලා මිදෙනවා කියලා මෙන්න මේ කාරණා ටික සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග වර්ධනය කර ගැනීම පිළිබඳවත් ඒ ප්‍රඥාව දිනු කර ගැනීමෙන් සියලු ආශ්‍රවයන් කැපිලා යන බවත් බුදුරජාන් වහන්සේ මේ දඹදිව තලයේ වැඩම කරමින් මේ අවසාන මාස තුනක කාලය ගෙවේ. හරිද? ඉතින් මේ පිළි මේ මේවට කියනවා දැහැමි කතා කියලා. ඊට පස්සේ පින්නත් මේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජෝගුට පර්වතයෙන් වැඩම කරා අඹ යටි වෙන කියන අඹ යටි වෙන රාජාගාරයේදී එතනදී මේ දැහැමි කතාව මේ හැම තැනකම ධර්මය දේශනා කරා ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥාදී වශයෙන් ඒකෝට අපිත් බලන්න ඕනේ මුළු මුළු පරිනිර්වාණ සූත්‍රය පුරාටම ওই ගාථාව තමයි තියෙන්නේ. ওই ගාථාවෙන් තමයි ඔය කියන්නේ ඉති සීලං දැහැමි කතා දැහැමි කතා දේශනා කරාට යන්නේ මොනකොට. සීලය මේකයි සමාධිය මේකයි ප්‍රඥාව මේකයි. එතකොට සීලයෙන් ලැබෙනා වූ සීලය හේතු කොටගෙන ඇතිවන්නා වූ සමාධිය මහත්ඵලයි මහානිසංසයි සමාධිය හේතු කොටගෙන ඇති වෙන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි ඒ ප්‍රඥාව නිසාවෙන් ආශ්‍රවයන් දුර වෙනවා කියලා. ඉතින් අපි මේ ඒ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙන තියාගන්න ඕන. මොකද්ද මේ ප්‍රඥාව නිසා ආශ්‍රවයෙන් වෙන්නේ කොහොමද? හරිද? ප්‍රඥාව නිසා ආශ්‍රවයෙන් වෙන්නේ කොහොමද? අපිට පින්වත්නි මේ ලෝකයේ තියෙන දේවල් නැවත නැවත නැවත නැවත දකින්න නැවත නැවත අහන්න නැවත නැවත විඳින්න ඕනේ කියලා හිතෙන්නේ ඒ දේවල් ගැන තියෙන අවිද්‍යාව හින්දා. හරිද? හරියට දැනගත්තා නම් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මේවා මගේ කියලා අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. හරි? මගේ කියලා අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන්ද අපි මේක තේරුම් ගන්න ඕනේ උදාහරණ දෙකකින් දැන් බලන්න යම් කිසි කෙනෙක් ගැන මම තරහින් ඉන්නවා මේ තරහ අයින් කරගන්න කියලා මට කවුරුත් උපදෙස් දෙනවා හරිද ඉතින් මම මොකද කරන්නේ? ඒ තැනත්තාව අරගෙන මෛත්‍රී වඩනවා. හරිද? දැන් දවස් ගාණක් සති ගාණක් මෛත්‍රී වඩන වෙලාවකට ඇත්තටම යාගෙන මට මෛත්‍රියක් දැන් ඇති වෙනවා. එහෙම වෙනව නේද වෙලාවකට? හැබැයි ආයෙ මොකද වෙන්නේ? ආයෙ වෙලාවට පරණ කියපු දේවල් ඔක්කොම එකතු වෙලා ආයෙ තරහ ඇති වෙනවා. නේද? ආයෙ මං කොහොම හරි ඉතින් නෑ නෑ එහෙම තරහ ගන්න හොඳ නෑ මම එක්කෙන් ඉන්න ඕනේ කියලා ආයෙ මෛත්‍රිය ඇති කරගන්නවා. ආයෙ තරහ ඇති වෙනවා. ඔය විදිහට මෛත්‍රියත් එක්ක සටන් කරන චෛතසිකයන් වේලාවකට මෛත්‍රිය වර්ධනය කරන අතරේ වේලාවකට මෛත්‍රිය වර්ධනය කරන්නේ නැතුව යට යනවා නේද? අපි හිතමු අපි මේ තනත්තත් එක්ක ඉන්නේ මං කියන්නේ මේ පුද්ගලයෙක් ගැන එයා නරකයි එයා ගැන තරහෙන් ඉන්නේ. දැන් කවුරු හරි කෙනෙක් අද හැන්දෑවේ ඇවිල්ලා මගෙන් අහනවා මොකද අරයත් එක්ක තරහ. මං ඉතින් එක්ක විස්තරය කියනවා. එයා මොකද කරන්නේ සම්පූර්ණයෙන් කියලා දෙනවා මට ඔයාට සම්පූර්ණයෙන් වැරදිලා මෙයා නෙවෙයි මේ වැරද්ද කරලා තියෙන්නේ. මෙයා මේ වැරද්ද කරන කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. හරි. ඔප්පු කරලා පෙන්නනවා මෙයා මේ වැරද්ද කරලා නැහැ. කවදාකවත් මෙයා මේ වගේ වැරද්දක් කරන්නේත් නැහැ, කරලත් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නනවා. මට ඔප්පු වෙනවා ඇත්ත නේනම් මට වැරදිලා තියෙන්නේ කියලා. දැන් අර තරහට මොකද වෙන්නේ? දැන් අර තිබ්බ තරහට මොකද වෙන්නේ? ඒක නැති වුණා. ඒක නැතුනේ මෛත්‍රියෙන්ද? ඒ තරහ නැතුනේ මෛත්‍රියෙන්ද? මෛත්‍රියෙන්ද ඒ තරහ නැතුනේ කරුණ දැන ගැනීමෙන්ද ඒ තරහ නැතුනේ? කරුණ දැන ගැනීමෙන් ඇත්ත දැන ගැනීමෙන් ඒ තරහ ආය එන්නෙම නැති වෙන්නේ නැති වුණා. ඉතල මෛත්‍රිය වඩනකොට නම් හැබැයි කොහොමද තිබ්බේ? අඩු වෙනවා නැති වෙනවා තරහ හැබැයි ආයෙනවා. නේද? හැබැයි කර්ම හරියට දැනගත්තද ඊට පස්සේ ආයෙ තරහ එන්නෙම නැත් තත්ත්වෙටපත් වෙනවා. පිළිගන්නවද? හා. පංච උපාදානස්කන්ධය ගැන ඇලීම් තියෙනවා. පංච උපාදානස්කන්ධය ගැන ගැටීම් තියෙනවා. මේවා නවත්ත ගන්න අපි ලොකු වීරයකින් ලොකු උත්සාහයකින් නේද? වීරිය වඩමින් ඉන්නවා. හොඳයි කොයි වෙලාවක හරි මේ පිළිබඳ ඇත්ත తත්ත්වය දැනගත්තොත් දෙව. පංච උපාදානස්කන්ධයේ ඇති తත්ත්වය දැනගත්තාම ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි ලෝභයක්වත් දේශයක්වත් ඇති වෙන්න දෙයක් නැහැ. කරුණ දැනගත්තා. මෛත්‍රිය ආදියෙන් පාලනය කර ගන්න ඕනේ. ඒක තමයි කට්ටිය කියන්නේ. ඔය එක පාරටම ඉතින් ඔය ටික කරගත්තා නම් හරි. දැන් අද කාලේ තියෙන ඉති සීලං ඉති සමාධි ප්‍රඥා නෙවෙයි ඉති ප්‍රඥා තමයි. නේද? සීල සමාධි ප්‍රඥා සීලයෙන් සීලයෙන් යම්කිසි කෙනෙක් සීලය භාවිතා කළ සීල පරිභාවිතෝ හෝති සමාධිය අන්නේ සීලය පරිභාවිතා කරලා ලබන සමාධිය මහත්ඵලෝ හෝති මහානිසංසා කියලා සඳහන් කරලා තියෙනවනේ ඉතින් ඒකත් එක්ක අපිට සීලය නැති සමාධියක් බලාපොරොත්තු වෙන්න බෑ නේද? චිත්ත ඒකාග්‍රතාවයක් නැති පංච උපාදානස්කන්ධය පිළිබඳ ප්‍රඥාවක් බලාපොරොත්තු වෙන්න බෑ. පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න නම් පංච උපාදානස්කන්ධයට අරමුණු කරගෙන මගේ හිත නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොනවද රූප සංතතියේ, වේදනා සංතතියේ, සංඥා සංතතියේ නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පිළිබඳව යම් කිසි කෙනෙකුට අවබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ සඳහා මූලිකව මෛත්‍රිය ආදී වර්ධනය කරන්න ඕනේ. අසුබය ආදී වර්ධනය කරන්න ඕනේ. එතකොට සතර කමඨහන වර්ධනය කරගත්තාම අපිට පුළුවන්කමක් තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගෙන් හිත ගැලවෙන්නේ නැතුව ඒක ගවේෂණය කරන්න හිත යොදවන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ඒකින්ද අපි මේ සීල සමාධි ප්‍රඥා කියන දේ තුලින් අපිට ලැබෙන ප්‍රඥාවෙන් විශේෂයෙන් ලැබෙන දේ තමයි අනවබෝධයේ හින්දා තිබුණා වූ යම්කිසි වැරදි ගැනීමක් තිබුණා නම් වැරදි හැඟීමක් තිබ්බා නම් ඒක අයින් වෙලා යනවා. ඒ වගේම තමයි පින්වත්නි අපිට ඇති වෙන සැප වේදනාවල්. මම කිව්ව උදාහරණ දෙකක් මම කියන්න ඕනේ කියලා. සැප වේදනාවල් සමහර ඒ සැප වේදනාවල් අපි ඇලි ගැලි ඉන්නවා. නේද? ඒරාම් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. වැරදීම් හින්දා සැප වේදනා හැදෙන්න වෙයිද? අපි කෙනෙක් හරි හොඳයි කියලා හිතාගෙන අපිට සැප වේදනා හැදෙනවා. හරිද? මේ හොඳයි කියලා හිතාගෙන සමාජ සම්මත හොරෙක් පිළිබඳවයි. මම ඒක දන්නවා. එහෙම හිතමුකෝ. නේද? සමාජයේ සම්මත වෙච්ච මහා දරුණු මිනිසෙක් මං හොඳයි කියලා හිතාගෙන ඉන්නවා මං දන්නේ නැතුව. එහෙනම් මං සන්තෝෂෙන් ඉන්නවද නැද්ද? ඇයි මේ හොඳ කෙනා මතක් කරද්දී සතුට ඇති වෙනවා. එන සන්තෝෂයෙන් ඉන්නවා. අන්න බලන්න නොදැනීම හින්දා සතුට ඇති වෙනවා අපේ හිත. එකපාරටම දැනගන්නවා මෙයා මේ වගේ මහා නරක මිනිස්සෙක් කියලා මොනවද එකපාරටම කලකිරීමක් ඇති වෙනවා. එළංගේ කලකිරීම ඇති කරගන්න ඕනේ ඇත්ත తত্ত্বය තමන්ගේ හිතට තමන්ගේ මනසෙන් නැగిලා යන විදිහට සකස් කරගන්න ඕනේ. ඇත්ත తত্ত্বය සකස් කරගන්නකොට අපි පින්නත් මේ ඒ ඇත්තන්ට අර වැරදීම හින්දා ඇතිවෙන යම් යම් සැකසීම් තියෙනවා නම් අන්නේ සැකසීම් සිදු වෙන්නේ හරි ආ ඉතින් ඒක තමයි ඉති සීල ඉති සමාධි ඉති ප්‍රඥා කියලා කියන්නේ ප්‍රඥාව ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරා මේ වෙනකන් කතා කරලා තියෙනවා බොහෝ දේවල් කතා කරලා තියෙනවා ඉතින් ඒවත් එක්ක අපි මේවා සහසම්බන්ධ කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන සීල සමාධි ගුණ වඩන්න ඕනේ අර පැවෙන දැවෙන ආශ්‍රවයන් ආසාවන් తాවකාලිකව හරි භාවනාවකදී සමත භාවනාවකදී හෝ Tamanට ඇතිවෙන ඒ ආසාවන් ටික ටික ටික ටික ප්‍රහාණය කරන්න යම් කිසි කෙනෙක් පුරුදු කරගන්නවා නම් ඒතනත්තාට සෝදායකව වාසය කරන්න පුළුවන්කම තියෙන ඒතනත්තාගේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි කියලා දේශනාවේ සඳහන් කරපු ආකාරයට අපිට හිතයි මෛත්‍රිය ආදී වැඩෙන හින්දා හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ තුල වර්ධනය කරගන්න ඕනේ සීලයට හේතු වෙච්ච සමාධිය සමාධියට හේතු වෙච්ච ප්‍රඥාව වශයෙන් බුදුරජාණන් වහන්සේ මේවා හඳුන්වා දෙමින් පරිනිර්වාණ කාලයේදී පරිනිර්වාණ ආසන්න කාලයේදී දඹදිවතලේ හැමතැනම වැඩම කරේ කොච්චරනම් මේ සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන ඒවැය තියෙන වටිනාකම ගැන බුදුජාණන් වහන්සේට මොනතරම් හැඟීමක් තිබුණාද ඉතින් අපිත් මේ සීලය ආරක්ෂා කරනකොට ආයෙ මතක් කරන මම හැමදාම මතක් කරලා තියෙනවා සීලය අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස බුජිස්ත විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තනික ආකාරයෙන් සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ එක දිගට එක දිගට රකින තැන් තැන් වල තැන් තැන් වලින් බිඳෙන්නේ නැති, මැදින් බිඳෙන්නේ නැති. තමන්ට ඒ වගේ අකණ්ඩව ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙන සීලයක් ආරක්ෂා කරන්න ඕනේ. ඇයි එක දිගට අපි ආරක්ෂා කළ යුතු වෙන්නේ? මම හැමදාම මතක් කරලා තියෙනවා. හරි මේ බලන්න උදේ පාන්දර නැගිටින්න පුරුදු වෙලා නැති කෙනෙක් උදේ පාන්දර නැගිටවනවා. එයාට හරියට තීව්‍ර කටුක වේදනාවල් එනවද නැද්ද? නේ? එයාව අපි එක දිගට එක දිගට එක දිගට දවස් 5ක් 6ක් 7ක් 8ක් නැගිටෙවොත් මොනවද වෙන්නේ? එයා ඊට පස්සේ බේම නැගිටින්න පටන් ගන්නවා. එතකොට අර තිබ්බ වේදනාවල් මොකුත් එතකොට ඇති වෙන්නේ නැහැ. එහෙනම් ආන් ඒව තමයි ආශ්‍රව කියන්නේ. තැවිලි දැවිලි සහිත ආශ්‍රවයන් උපදිනවා. මොකද නින්දට තියෙන කැමැත්ත හින්දා ඒ වෙලාවේ. එතකොට ඒක අයින් වෙනකොට මේ තැනත්තාට ආයේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එක දිගට පුරුදු පුහුණු කිරීමෙන් දැනට අපි සීලයක් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් පින්නත් මේක හරිය අමාරුයි. මුලදී පටන් ගන්න කෙනාට හරිය අමාරුයි සීල් රකින්න. එයා මොකද කරන්නේ? ඒ සීලය කැඩෙන පැත්තට තමයි මේ හිත තදින්ම බර හැම වෙලෙම හිතේ ලොකු බරක් ඇදලා තියෙන සීල කැඩෙන පැත්තට. ඉතින් ඒක රකින්න හරි අමාරුයි. අන්ති සීලය කැඩීමෙන් ඇති වෙන සන්තෝෂය ඇති වෙන්නේ නැහැ. සීලය කැඩීමෙන් බොහෝ දෙනෙකුට සන්තෝෂය ඇති වෙනවා. ඒ සන්තෝෂය ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් මේක එක දිගට එක දිගට එක දිගට සතුටු වෙන්න සීල් කඩපු කෙනා එක දිගට සීලය ආරක්ෂා කරොත් එහෙම එක දිගට සතියක් දෙකක් තුනක් මොකද වෙන්නේ දැන් ඒ හිත සීලය රකින්නම අනුබල දෙනවා සීලය රකින්නම අනුබල දෙනවා හරිද? බලන්න එතන හරි අපුරු ක්‍රමයක් ඒක. නේද? සීලය මොකටද කියලා අපි දැනගෙනම ආරක්ෂා කරන්න ඕනේ එකයි. අපේ හිත සීලය කැඩෙන්නම හැම වෙලේම කටයුතු කරපු හිත එක දිගට අපි පුහුණුව පටන් ගත්තේ ඉන්න මොකද උනේ දැන් හිත සීලය ඒකයි අඛණ්ඩව කරන්න ඕනේ කියන්නේ. නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඉඳලා ඉඳලා තැන් තැන් වලින් තැන් තැන් වලින් සිල් රැක්කට ඒක හරියන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ මොනොත් එහෙම. ඒකෙන්ද එක දිගට සීලය ආරක්ෂා කරන වැඩපිළිවෙලකට මම ගියොත් මගේ හිත අන්තිමට සීල් රකින්න හැම වෙලෙම පොළඹවනවා හැම වෙලෙම පොළඹවනවා දෙන්නේ කරන්නේ දෙන්නේ තියා අන්න බලන්න ඊළඟට ඒ සීලයෙන් හින්දා අපේ මේ වර්ධනය වෙච්ච සිහිය නුවණ වීරය ආදී ගුණාංගයන් හේතු වෙලා මොකද වෙන්නේ හිතේ ප්‍රමෝදය ඇති වෙනවා හිතේ ප්‍රීතිය ඇති වෙනවා එතකොට හිතේ සමාධිය ප්‍රමෝදය ප්‍රීතිය හේතු වෙලා සමාධිය ඇති වෙනවා. ඊළඟට ඒ සමාධියට බර වෙච්ච මේ හිත ඒකාග්‍ර හිත යම්කිසි පංච උපාදානස්කන්ධයේ යමකට යෙදෙව්වොත් අන්න ඒක අවබෝධ කරගන්න ඒකට සමවැද ගන්න ඒකට ඒකට එල්බිලා වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. නිකම් මේ පොතකින් බලලා දැකලා දැනගත්තට කියන්නේ ඒක අවබෝධය කියලා නෙවෙයි තමන්ගේ තුලින් අර්ථ தත්ත්වයේ ගවේෂණය කරගෙන සැකහැර ඒ මේ ධාරාවන් වල ඇත්ත తත්ත්වය තේරුම් ගත්තාම අපි කියනවා අවබෝධ කරගත්තා කියලා. ඉතින් ඒකද මේකයි සීලය මේ සීලය මෙහෙමයි සමාධියට හේතු වෙන්නේ මේ සමාධිය මෙහෙමයි ප්‍රඥාවට හේතු වෙන්නේ කියලා හැම වෙලාවකම අපේ ඇතුළාන්තයේ අරමුණක් තියෙන්න ඕන හැම වෙලාවකම. හරි මම මේ සීලය ආරක්ෂා කරනවා මම සමාධිය වඩනවා මම ප්‍රඥාව දියුණු කරගන්නවා කියලා හැම වෙලාවෙම බුරබුරා නැගෙන හැඟීමක් අපේ ඇතුළේ තියෙනවා. ඉතින් මේ අත්තන් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වය දරමින් පරිණිරාන් සූත්‍රයේ තියෙන ආකාර දෙකක් අපි කතා කරා එකක් මේ අපරිහානීය ධර්ම ගැන අනිත් එක සීල සමාධි ප්‍රඥා ගැන මේ ඔක්කොම අපි කතා කරලා තියෙන දේවල් ඒකයි මේ කෙටියෙන් මතක් කරගුවේ හැම එකක්ම නමුත් පරිණිරාන් සූත්‍රයේ තියෙන හින්දා එතකොට අද දවසේ මේ ධර්ම දේශනාව මේ නිවසේ ඉඳන් ශ්‍රවණය කරන අයට ලබා දෙන්නට දායකත්ව දරුවේ නැදිරියේ ඉන්න පිරිස. මේ පිරිස පිළිබඳව හඳුන්වා දෙන්න විදිහක් නැහැ. ඒ පිරිස සම්පූර්ණයෙන්ම මගේ උපරිම කාලය ධර්ම දේශනාවට යොමු කරලා කල්යාණ මිතුරයන් පිරිසක් විසින් කියලා විතරක් කියලා තියෙනවා. ධර්ම දේශනාව භාවිතා කරන සියලු දෙනාටම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා සෝදම්මනායක ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් ඉදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා සඳහන් කළා තියෙනවා. ඉතින් ඒ ඇත්තෝ කොහොම නමුත් ඒ ඇත්තෝ බොහොම ආදත් සම්පන්නව කටයුතු සිදු කළා. තමන්ගේ නංගොත් කීමෙන් පළක් වෙන්නේ නැහැ. ඒක විනාඩියක් දෙකක් හරි කමක් නැහැ. ඒ කාලය ඉතුරු කරලා දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේට ප්‍රයෝජනයක් ගන්න කියලා. මේ ඇත්තෝ ඒ කටයුතු සම්පාදනය කරා ඉතාම සත්භාවයෙන් සත්පුරුෂ පින්වත් අය විදිහට. ඒකද මේ හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැමදෙනාට මේ මේ සිළු පුණ්‍ය ශක්තිය හේතු වෙලා නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැමදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු මං පරන්ති සාදු